උඹ වගේ කාලකන්ණී, පවකාරී කියලා නිඳා කරගන්නවා. ආන් එදාට යා විශාල දුකක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අන්නේ ඒ සිහි කරන්නේ කුමක්ද? ඒ අකුසලේ විපාකයේ සිහි කරනවා. තමාට තමාම නිඳා කරන කෙනෙක් බවට පත් නොවිය යුතුයි කියලා සිහි කරනවා. එතකොට යා පවකරන්න බය උපදිනවා. ඒ වගේම භාගතුන් වහන්සේ සිහි කරනවා කායික දුස්චරිතය කළොත් වෙනත් අය මට නිඳා කළයි. වෙනත් අයගේ නිඳා අපහාස වලට ලක් වෙන්න සිද්ධ වෙයි කියලා සිහි කරන්න කියලා කියනවා. <clears throat> ආන් ඒ විදිහට අනිත් අයගේ නිඳාව ගැන සිහි කරලා ආන් එමගිනුත් පව කෙරෙහි පාපී දේවල් කරන්නට බය උපදව ගන්න කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට භාගතුන්ස පෙන්වා දෙනවා බෙන් දඬුවම් ගැන බය උපදව ගන්න කියලා. මේ වැරදි කරන අයට නොයෙකුත් ආකාරයේ දඬුවම්. සමහරට මිනිස්සු හිරියර කරනවා, ගහනවා, බනිනවා. එහෙම නැත්නම් නීතියට අහු වෙලා දඬුවම් විදින සිද්ධ වෙනවා. අන්නේ දඬුවම සිහි කරන්න කියලා කියනවා. වැරදි කරන කෙනාට ලැබෙන දඬුවම ගැන සිහි කරන්න කියලා කියනවා. ඒ දඬුවම් ගැන සිහි කරනකොට ඒකෙන් බය උපදිනවා හිතට. ඒ විදිහට බය උපදිනකොට ඒ කායික දුස්චරිතය, වාචික දුස්චරිතය, මානසික දුස්චරිතය කරන්න අකමැති වෙනවා. ඊළඟට භාගතුන්ස පෙන්වා දෙනවා ඒ යම් කෙනෙක්ගේ පාපී අකුසලයන් කිරීම නිසා ඒ සිද්ධ වෙන අකුසල නිසා ඊළඟ ජීවිතයේ දුගතියක ඉපදෙන්න සිද්ධ වුණොත් ඒ දුගතියේදී විඳින්න තියෙන දුක් ස්වභාවයන් ගැන කල්පනා කරන්න කියලා කියනවා. ආන් ඒ විදිහට ඊළඟ ජීවිතයේ අපායේ ඉපදුනොත් එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ ඉපදුනොත්, නිරේ പ്രേත ලෝකයේ ඉපදෙන සිද්ධ වුනොත් විදින්ට සිද්ධ වෙන ඒ දුක් ගැන සිහි කිරීමෙන් අපේ හිතේ දුෂ්චරිතය කරන්නට බය උපදිනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර ඒ විදිහට අකුසලයෙන් එහෙම නැත්නම් පව රැස්වීමෙන් ඇතිවෙන විපාකය ගැන සිහි කළොත් ඒ පව කරන්න බය උපදිනවා. එතකොට අපිට ආන් මේ විදිහට කල්පනා කරොත් හිරි බලය ඉපදෙනවා. ඒ වගේ ඔත්තප බලය ඉපදෙනවා. දැන් අපි ශ්‍රද්ධා බලය උපදව ගන්න ආකාරය ගැන කතා කළා. හිරි බලය උපදව ගන්න ආකාරය ගැන කතා කළා. ඔත්තප බලය උපදව ගන්න ආකාරය ගැන කතා කළා. එතකොට මේ විදිහට අපි ශ්‍රද්ධාව පවට ලැජ්ජාව පවට බය කියන මේ බලයන් තුන උපදව ගත්තොත් බලන්න එපමණකින්ම අපේ ජීවිතයේට සැප සැලසෙනවද නැද්ද විශාල සැපක් සැලසෙනවා සූපත් භාවයක් ඇති වෙනවා එතකොට බලන්න මේ බලයන් තුනක් උපදව ගැනීමෙන් පමණක් විශාල සැපක් අපට උපදව ගන්න පුළුවන්කම තියෙනවා එනිසා හොඳට කල්පනා කරන්න ඒ ගැන ඊළඟට භාගතුන්සේ පෙන්වා දෙන්නේ විරිය බලය ගැන. කොහොමද වීරිය බලය උපදවගන්නේ? කොහොමද? වීරිය කියලා කිව්වේ කුමක්ද? අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගැනීමටත් කුසල ධර්මයන් උපදවා ගැනීම ගැන වීරිය. කොහොමද මේ වීරිය උපදවගන්නේ? කොහොමද වීර්ය උපදවගන්නේ? කියන්නේ. වීර්ය උපදින්නේ කොහොමද? දැන් මේක උපදවගත යුතු එකක්. ඉබේ ඉපදෙනවද? ඉබේ ඉපදෙන්නේ නැහැ. දැන් අකුසලයන් දුරු කිරීම පිණිස අපතුල වීරිය උපදව ගන්න ඕන. ඒ වගේම කුසල් රැස් කර ගැනීම ගැන වීරිය උපදව ගන්න ඕන. අකුසලල් දුරු කිරීම ගැන අපේ හිතේ වීරියක් ඇතිවෙන්න නම් ඒ අකුසලයේ විපාක ගැන ඒකේ ආදීනව ගැන සිහි කරන්න ඕන. අකුසලයේ ආදීනව ගැන නැත්නම් අකුසලයේ අකුසලෙන් ඇතිවන විපාක ගැන සිහි කළොත් ඒ විපාකයට අපේ හිත කැමති වෙයිද? කැමති වෙන්නේ නැහැ. අකුසලෙන් ලැබෙන විපාකයට අපේ හිත අකමැති වෙනවා. අන්නේ අකමැත්තත් එක්ක අකුසල් අත්හරින්ට අකුසල් නොකරින්ට කැමැත්ත උපදිනවා. අකුසල් නොකරින්ට කැමැත්ත උපදින්නේ මොකකින්ද? අකුසල් නොකරින්ට කැමැත්ත උපදින්නේ අකුසල් කිරීමෙන් ඇතිවෙන විපාක කල්පනා කළොත්. අකුසලයේ ආදීනව එහෙම නැත්නම් අකුසල් කිරීමෙන් ඇතිවෙන විපාකය කල්පනා කළොත් එයාට අකුසල් නොකරින්ට කැමැත්ත උපදිනවා. අන්නේ විතර අකුසල් නොකරින්න කැමැත්ත ඉපදීමෙන් එයාට වීරිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කුසල් රැස් කරගන්නට අපි තුල වීරිය උපදව ගන්න ඕන. දැන් කියන්නේ කුසල් රැස් කරගන්න වීරිය උපදව ගන්න කොහොමද කියලා? කුසලේ ආනිසංසය සිහි කරන්න ඕන. කුසලේ ආනිසංසය සිහි කරොත් ඒ ආනිසංසය විඳින්න හිත කැමති වෙනවා. අන්න ඒ කැමැත්ත මුල් වෙලා කුසල් රැස් කරගන්න වීරිය උපදිනවා. ඒ සඳහා අපිට ආත්ම හොඳ ඉතා හොඳින් වීරිය උපදව ගන්නට පුළුවන්කම තිබෙන්නේ ආරි සත්‍ය සිහි කිරීමෙන්. ආරි සත්‍ය හොඳින් ඉගෙන ගත්තොත් ආරි සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති කරගත්තොත් එයා තුළ වීරිය උපදිනවා. අකුසල් බැහැර කරන්නටත් කුසල් උපදව ගන්නටත් එයාතුළු වීරිය උපදින්නේ ආර්ය සත්‍ය හොඳින් සිහි කළොත්. ආර්ය සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති වුණොත් එයාතුළු වීරිය උපදිනවා. ඒ නිසා ආර්ය සත්‍ය ඉගෙනගෙන ආර්ය සත්‍ය හොඳින් කල්පනා කරන්න හොඳින් ආර්ය සත්‍ය ජීවිතයට ගලපමින් බලන්න පුරුදු වෙන්න. එතන බලන්න ආර්ය සත්‍ය හොඳින් ඉගෙන ගැනීමෙන් ශ්‍රද්ධාව උපදව ගන්නත් පුළුවන්. වීරියත් උපදිනවා. ආර්ය සත්‍ය හොඳින් ඉගෙන ගන්න කෙනාට වීරිය උපදිනවා. බලන්න ආර්ය සත්‍ය තුල අපට කියා දෙන්නේ දුක ගැන කියා දෙනවා. දුකට හේතුව ගැන කියා දෙනවා. දුකේ නැතිවීම ගැන කියා දෙනවා. ඊළඟ දුක නැති කරන විදිහ ගැන කියා දෙනවා. යම් කෙනෙක් මේ ආර්ය සත්‍ය හතර හොඳින් ඉගෙන ගත්තොත් එයාට දුක ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා නේද? දුක ඇති වෙන ආකාරය ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. ඊට පස්සේ දුකෙන් නැතිවීම ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. ඊට පස්සේ දුක නැති වෙන ආකාරය, දුක නැති කරගන්න ආකාරය ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා. එතකොට දුක නැති කරගන්න ආකාරය ගැන හොඳ වැටහීමක් ඇති වෙන කෙනා, දුකේ නැතිවීම ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න කෙනා, දුකේ හට ගැනීම ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න කෙනා, දුක ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න කෙනා. තවදුරටත් දුක තුල ඉන්න කැමති වෙයිද? නෑ. එයා කැමති වෙන්නේ දුකේ නැතිවීමටයි. දුකේ නැතිවීම ගැන කැමති. දුක දුකේ නැති ස්වභාවය. දුක නැති ස්වභාවය. නැත්නම් දුකේ නැතිවීමට යම් කෙනෙක් කැමති වෙනවා නම් එපමණකින් මෙයා තුළ වීරිය උපදිනවා. ආරි සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති වෙනවා නම් එයා තවදුරටත් අකුසල් කරන්නට කැමති වෙන්නේ නැහැ. කුසල් රැස් කරන්නේ නැතුව ඉන්න කැමති වෙන්නේත් නැහැ. ආර්ය සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති වෙන කෙනා අකුසල් බැහැර කරගන්න කැමති වෙනවා. කුසල් රැස් කරගන්න කැමති වෙනවා. ඒ නිසා ආර්ය සත්‍ය හොඳින් ඉගෙන ගැනීමෙන්ම අපට වීරිය උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ උපදව ගන්න වීරිය අඛණ්ඩව පවත්ව ගන්නේ කොහොමද? ඒකත් අපි කළ යුතුයි. වීරිය ඉපදුනම් පස්සේ ඒ වීරිය හැමදාම තියෙනවද? හැමදාම තියෙන්නේ නිතරම තියෙනවද? නිතර තියෙන්නේ ඒ වීරිය නැති වෙලා යනවා. එහෙනම් ඒ උපදව ගන්න වීරිය දිගින් දිගට පවත්ව ගන්නටත් අපි පුරුදු වෙන්න ඕනේ. ගොඩාක් අයට තියෙන ගැටලුවක් ඒක. ගොඩක් අය අහනවා සාමින්වාස කලින් හොඳට වීරිය තිබ්බා. පොතපත බැලුවා, බණ භාවනා කළා. දැන් වීරිය නැහැ කියලා. මෑට එහෙම සිද්ධ වෙලා නැද්ද? වීරිය කියන එක හැමදාම එක විදිහට නෑ. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ධර්මයේ අහපු මුල් කාලේ ලොකු වීරියක් තියෙනවා. ලොකු උනන්දුවකින් කටයුතු කරනවා. ටික කලක් ගියාම ඒ වීරිය නෑ. කලින් තිබුණ උනන්දුව නෑ. ඒ මොකද? එහෙම වෙනවද නැද්ද? ඒකට මොකද කරන්නේ? වීරිය කියන එක එක විදිහට තියෙන්නේ නැහැ. ඉපදුනා නම් ඒක නැති වෙලා යනවා. නේද? එහෙනම් අපි ආපහු උපදව ගන්න ඕන. ආපහු උපදවන්නේ කොහොමද? කලින් යම් විදිහකින් නම් ඉපදුනේ ඒ දේ ආය කරන්න ඕන. එහෙනම් අපිට යම් විදිහකින් යම් වීරයක් ඉපදුනේ ආර්ය සත්‍ය අහලා. නේද? කලින් බලන්න අපිට නොතිබූ වීරයක් ආර්ය සත්‍ය ඇහිීම නිසා ඉපදුනා. පින් දහම් කරගන්න නේද? කාය දුස්චරිතය අතහරින්න, අතහරින්න, මනෝ දුස්චරිතය අතහරින්න අපිට යම් වීරියක් ඇති වුණා. පොතපත බල්ලා ධර්ම ඉගෙන ගන්න, බණපටි අහන්න, බණ භාවනා කරන්න, මේ වැඩසටහන් වලට එන්න, දම්පැන් දෙන්න අපිට යම් වීරියක් ඉපදුනා. නමුත් ඒ ඉපදුන වීරිය ටික ටික කලක් යනකොට සමහර අයට අඩු වෙලා යනවා. පොත් බලන්න හිතෙන්නේ නැහැ. වන්දනාවට යන්න හිතෙන්නේ නැහැ. භාවනා කරන්න හිතෙන්නේ එමේ ඉපදිච්ච වීර්ය අඩු වෙලා යෑමක් සමහර අයට වෙනව නේද? හ්ම්? ඉතින් ඒ අඩු අඩු ඒ වීර්ය අඩු වීම නැති කරගෙන ආපහු වීර්ය උපදවගන්නේ කොහොමද? ඔව් ඒ සඳහා ආරි සත්‍ය ඉගෙනගෙන නිතර ආරි සත්‍ය සිහි කරන්න ඕන. ආරි සත්‍ය සිහි කිරීමෙන්ම තමයි වීරිය අකණ්ඩව පවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද අපි සිහි කරන්නේ එතකොට? ආර්ය සත්‍ය සිහි කරනවා කියලා සිහි කරන්නේ මොකද්ද? හ්ම්? දැන් මම ලේසි විදිහට කියන්නේ සිහි කරගන්න පුළුවන් විදිහවල්. ඒකයි ලේසියට කියන්නේ. අපේ ජීවිතේට සිද්ධ වෙන දේ සිහි කරන්න. අපේ ජීවිතේට සිද්ධ වෙන දේවල් සිහි කරන්න ඕන. මොකක්ද සිද්ධ වෙන්නේ? වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මේවා අපේ ජීවිතේට සිද්ධ වෙන දේද නැති දේද? අපේ ජීවිතේ සිදු වෙන දේවල්. අන්නේ සිද්ධ වෙන දේවල් ආර්ය සත්‍යයට අයිති. ආර්ය සත්‍ය කියලා කියන්නේ අපේ ජීවිතෙන් බැහැර දෙයක් නෙවෙයි. අපේ ජීවිතය තුළ තියෙන දෙයක්. ආන් ඒ විතර අපේ ජීවිතයේ තුල තියෙන ඇත්ත දේ සිහි කිරීම තමයි ධර්මයේ ජීවිතයට ගලපලා බලනවා කියලා කියන්නේ. ඒ විතර ධර්මයේ ජීවිතයට ගලපලා බලනකොට තමයි එයාට වීරිය උපදින්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේත් ඒකට. එහෙනම් ඒ විදිහට ධර්මයේ කියා තියෙන විදිහට වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම මේ ආදී අපේ ජීවිතයේ සිදුවෙන දේවල් නිතර සිහි කරන්න. මේක ලේසි දෙයක් නන් නෙවෙයි. අමාරුයි. හැබැයි අපි උනන්දු වෙලා මේ දේ කරන්න පටන් ගත්තොත් ටික කලක් යනකොට මේක අපිට පුරුදු දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දැනට පුරුදු කරන්නේ නැත්නම් දැන් හරි පුරුදු කරන්න පටන් ගන්න. අපිට මෙතෙක් කල් පුරුදු කරගන්න බැරි වුණා නම් දැන් පුරුදු කරන්න පටන් ගන්න. වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයටපත් වෙන ස්වභාවය මේවා අපේ තියෙන දේවල්. මේවෙන් අපට පැනලා යන්න පුළුවන් කමක් නැහැ. අනාගතයේදී අපිට දැන් නැත්තම් අනාගතයේදී මොන දින සිද්ධ වෙනවා. ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. දැන් සමහරට වයසට යන්නේ නැහැ වගේ තීරේ. නමුත් වයසට යනවා. ඒ නිසා ඒ වයසට යන ස්වභාවය ගැන සීකරන්න. දැන් ලෙඩ නෑ වගේ පේන්න පුළුවන්. නමුත් ලෙඩවීම තියෙනවා. දැන් මරණය නෑ වගේ තියෙන්න පුළුවන්. නමුත් මරණයටපත් වීම සිද්ධ වෙනවා. ඒක අපේ ජීවිතයේ සිදුවෙන දේවල්. අන්නේ සිද්ධ වෙන දේවල් සිහි කරන්න. ආන් ඒ විදිහ සිහි කිරීමෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා නැති වීරිය උපදව ගන්නට. අහිමි වෙලාගේ වීරිය උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට ආර්ය සත්‍ය සිහි කිරීමෙන්ම ප්‍රඥාව උපදව ගන්න පුළුවන්කමකුත් තියෙනවා. එතකොට ආර්ය සත්‍ය සිහි කිරීමෙන් අපිට ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන්. උපදව ගන්නත් පුළුවන්. ඔත්තප බලය උපදව ගන්නත් පුළුවන්. විරිය බලය උපදව ගන්නත් පුළුවන්. ප්‍රඥා බලය උපදව ගන්නත් පුළුවන්. එහෙනම් ආර්ය සත්‍ය සිහි කිරීමෙන්ම තමයි සීක බල උපදවගෙන ඒ සීක බල පරිපූර්ණ කරගන්න පුළුවන්කම තිබෙන්නේ.